දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Thank you.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 ධර්ම දේශනා වැඩපිළිවෙලේ මේ අවස්ථාව වෙනකොට ධර්ම දේශනා මාලාව පැත්තෙන් බලනකොට අදාළ මාතෘකාවේ උච්ච අවස්ථාවකටපත් වෙනවා කියනවා. ඒ නිසා මේ සාකච්ඡා වෙන කරුණු ඉගිට ධර්මයේ අහපෝ සුතමේ ඥානෙ ඇතියත්තන්ට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් නොතේරෙන්නත් ඉඳ තියෙනවා. කොහොම නමුත් මේ ධර්ම දේශනා මාලාවත් ඒ වාගේ මේ භාවනා වැඩපිළිවෙලත් මූල ධර්ම වලටත් ඒ වාගේම සමතනන්ගේ අධ්‍යක්ීම් වලටත් සමතන දීගෙන ගෙනියන නිසා කාට නමුත් විශේෂයෙන්ම යම් කිසි අධ්‍යක්ීම් සම්භාරයක් ඇති කාට නමුත් මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වේවි තේරුම් ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා ධර්ම දේශනාවේදී අපි මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරා ඉදිරිපත් කරගත්තා මේ අප්‍රමාදයේ කියන විශේෂ ධර්මතාවය. මේ බණ අහන කවුරුත් හොඳට අහලා තියෙනවා. ඒ වාගේම තථාගත සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේගේ බුද්ධ කෘතියේ විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වෙච්ච පදයක් තමයි මේ අප්‍රමාදය සමහර විටක මේක සතිය කියලා සඳහන් කරනවා අප්‍රමාදයේ නොපසුපස්න වර්තමාන මොහොතට එළඹ සිටි සිහිය අවදිභාවය ආදී විශේෂ නම් වලින් සඳහන් විශේෂයෙන්ම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් අප්‍රමාදේන සම්පාදේත කියන එක. මේ එදා අවුරුදු 2500 ගානකටත් එපිට එහෙම නැත්නම් මේක හැතපොන් දාස් කාණකට එපිට ඒ ධර්ම පදය ඉදාට ගැලපුණාට අදට ගැලපෙයිද අදට පවත්නාමේ සංකර මනුස්ස ජීවිතය මේ ජීවුණයි සම්මත අද සමාජයේට කොහොමනම් මේ අප්‍රමාදේ ලං කරගන්නද ඒ වාගේම එදා හා සමානව මේ නැත්නම් ඒ තරමටම අරණ්‍ය වාසීව භාවනා කරන ස්වාමීන් වහන්සේලාට කොහොමනම් මේ අප්‍රමාදයේ ලං කර ගන්නද කියන එක අපි ධර්ම දේශනාවට ඉදිරිපත් කරගත්තා. මේ විදිහට විකාශන වෙලාගේ සමාජයේ අරණ්‍යගතෝ පූර්ණ කාලීනෝ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට ඒ වාගේම අද ලෝකේ තියෙන මේ සංකර ජීවිතය සංකර ගිහි ජීවිතය ගත කරන උපාසක උපාසිකාවන්ට කියන මේ දෙපාර්ශවයම ලං කරන්න පුළුවන් නම් දෙපාර්ශවයෙන්ම අර්ථය සලසන්න පුළුවන් ධර්මයක් තියෙනවනම් මේ එකම ධර්මය මේ අප්‍රමාදයයි. මේ නිසාම මේ අප්‍රමාදයට ඒකෝ ධම්මෝ කියලා සඳහන් කරන එකම ධර්මය. යම් කිසි කෙනෙක් මේ ලෝකේ මිනිසෙක් වශයෙන් ඉපදිලා යම් ඇහැ පිනවීමේ, කන පිනවීමේ, නාසය පිනවීමේ, දිව පිනවීමේ, ශරීරය පිනවීමේ, හිත ඇති ආසාවල් ඉෂ්ට කර ගැනීම කියන වස්තු කාමයට බැඳිලා නැත්තම් කාම වස්තු ඉපෙීමේ ලෞකික සැප ඉපෙීමේ දක්ෂ ක්‍රමයක් හොයනවනම් ඒ පුද්ගලට ඒකාන්තයෙන්ම පිළිදෙන්නේ මේ අප්‍රමාදය. මොකක්ද? අප්‍රමාදයේ ඇතිවස්සන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. තරඟ විභාග සඳහා සූදානම් වෙන්න පුළුවන්. ක්‍රීඩා තරඟ කරගන්න පුළුවන්. ව්‍යාපාර කරන්න පුළුවන්. සංවිධාන ඇති කරන්න පුළුවන්. අන්න එහෙම තමන්ට කැමැති අභිමතය ඉතාමත්ම සක්‍රියව ළඟා කරලා දෙන්න පුළුවන් ශක්තියක් මේ අප්‍රමාදයේ පවතින. මේ නිසා මේ අප්‍රමාදයේ ඇති කෙනාට ලද මනුස්ස ජීවිතයේ ලබන්න පුළුවන් තමන්ගේ අදිස්ත්‍යන තමන්ගේ රුචි අල්පිකන් තමන්ගේ කැමැති දේවල් ලබා ගැනීමේ ඒ කායන මාර්ගය. අනිකුත් ක්‍රම විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයේ තියෙන විශේෂය තමයි වරදීනේ නැහැ. ඒ කායන ක්‍රමය. මේ විදිහට යම්කිසි කෙනෙක් අප්‍රමාදය බුදු පදයක් බුදු දහම් පදයක් වශයෙන් තේරුම් අරගෙන ඒින් නතර වෙන්නේ නැතුව එහි අත්තා වූ ප්‍රායෝගික පැත්ත මොකද්ද මේ අප්‍රමාදය කියන්නේ කොහොමද ඒක ජීවිතයට ලං කරගන්නේ කොහොමද ඒක අධ්‍යාපන කටයුතු ක්‍රීඩා තරඟ ව්‍යාපාර දියුණු කරන්නේ එහෙම නැතිනම් කොහොමද ඒක ඊට වැඩිය ආධ්‍යාත්මික දෙයක් දියුණු කරන්නේ කියලා කොහෙල බලනවනේ පුදුම විදිහට කෙනෙක් උනන්දු කරන සුළුයි කුසල ඡන්දේ පහල කරන සුළුයි වහ වහ තමන් තුළට මේ ධර්මය සම්බන්ධ කරගන්නට හිතවිලි පහල කරන සුළුයි. මේ බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් අප්‍රමාද නම් මේ ධර්ම පදේ අහලා ශ්‍රද්ධාවෙන් පිළිඅර ගන්නවනම් ඒ පුද්ගලයාට මාර්ග තුනක් පෑදෙනවා. අවස්ථා තුනක් ලැබෙනවා. තමන්ට රුචි මාර්ගයක් ලැබුණා. එකක් තමයි මේ අපි විස්තර කරපු කාම මාර්ගය නැත්නම් ඉදurang පිනවීම මෙලෝ වශයෙන් නැත්නම් කාම ලෝකයේ වශයෙන් සැප සම්පත් ලබා ගැනීම. අධ්‍යාපනය දියුණු කර ගන්නවා, පීඩාතරක සඳහා දියුණු වෙනවා, ව්‍යාපාර දියුණු කරනවා, සම්පූර්ණ සමාගම් දියුණු කරනවා ආදී කාම මාර්ගයේ විශේෂ කෙටි දක්ෂ ක්‍රම ඉදිරිපත් කරලා දෙනවා මේ නොපසුබක්නා ස්වරූපේ. වර්තමාන මොහොත විදී අවදි භාවයේ සතියේ අප්‍රමාදී. මේ මාර්ගයේ ගමන් කරන කෙනා මේ කාම සම්පatti විඳින ගම ගැඹුරක් කල්පනා වෙනවනම් ආධ්‍යාත්මයක් කල්පනා වෙනවනම් සුචරිතය ගැන කල්පනා වෙනවනම් ඒ පුද්ගලයාට කාම මාර්ගයේ නැත්නම් තමන් කරගෙන යන සාර්ථක අධ්‍යාපන කටයුතු මැද පීඩා වැඩ පිළිවෙල මැද ව්‍යාපාර මැද වෙන ඕනම සමාජීය කටයුතු මැද සම මාර්ගය වගේම ධ්‍යාන මාර්ගය ලබා ගන්නට හිතනවනම් සමාධි භාවනාවක් කරලා උපචාර අර්පණ ආදී වශයෙන් සමාධි ලබාගෙන ධ්‍යාන භාවනාවක් කරනවා නම් මෙන්න මේ අප්‍රමාදයේ ඇති කෙනාට විතරයි මේ සඳහවතාවක් තියෙන්නේ. අප්‍රමාදයේ නැති කෙනා නානා ප්‍ර අධාර්මික ක්‍රම වලින් අභ්‍යාසයක ව්‍යාසයක ක්‍රම වලින් වැඩි සහිත ක්‍රම වලින් කෙටි කාලීනව ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ වගේ. කාම රසය. නමුත් බොහෝම ඉක්මනට ආදීනව තේරෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ විදිහට අප්‍රමාදයේ පිටුහල් කරගන්නේ නැතුව මේ ලෝකයේ වශයෙන් ලාභ කෙටි කාලීන වශයෙන් සමහරු ගත්තත් මේ කිසිම කෙනෙකුට අප්‍රමාදයෙන් තොරව මේ ධ්‍යාන මාර්ගයක නම් එළමෙන්ට ලැබෙන්නේම නැහැ. නමුත් අප්‍රමාදයේ ප්‍රෝජනයට අරගෙන මේ ලෝකේ වශයෙන් සාර්ථක ජීවිත ගත කර නැත්නම් ඒ ජීවිතය සාර්ථක කරගන්නා ගමන් සම්පූර්ණයෙන්ම ධ්‍යාන මාර්ගයේ විවෘතව පවතිනවා. ඕනෙම වෙලාවක තමන්ට ඒ සංදීයේදී ධ්‍යාන මාර්ග ධ්‍යාත හිත යොදනවා නම් මේ මෙලෝ වශයෙන් පුහුණු කළා වූ අප්‍රමාදයේම ප්‍රයෝජනයකගෙන සමාධි නිමිත්තකට හිත යොදලා සමාධි නිමිත්ත විශේෂයි අප්‍රමාදී වෙනවනම් සතිමත් වෙනවනම් ධ්‍යාන මාර්ගය විවෘත වෙනවා. මේ විදිහට මෙලෝ වශයෙන් සැප සම්පත් ලැබෙන නැත්නම් කාම ලෝකේ සැප සම්පත් වෙන කාම සම්පatti මාර්ගයේ එහෙම නැත්නම් රූප ලෝ අරූප ලෝකේ සැප සම්පත් වෙන ධ්‍යාන මාර්ගයේ මේ දෙකම බුද්ධ විඳිනේ පින්වතෙකුට අත්තා උත්තුණු කුසాగර බුද්ධිය නිසා වැටහෙනවනම් මේ කාම ලෝකේ ලබන සැප සම්පත් මේ මේ ආධිනව සහිතයි අරූප ලෝකේ ලබන්නා වූ සැප සම්පත් රූප ලෝකේ ලබන්නා වූ සත සම්පත් මේ මේ විදිහේ ආධිනව සහිතයි දෙක එකිනෙකට වශයෙන් බලනවනම් සංසන්දනය කරන්න පුළුවන් නමුත් දෙකේම එකම ආධිනවයේ තියෙනවා සංසාරයක් මේ නිසා යම්ම කෙනෙකුට මේ සංසාරයෙන් ගැලවුණා වූ ගැලවෙන්න මාර්ගයේ සලසන්නා වූ ප්‍රඥා මාර්ගය ඉදිරිපත් වෙනවා නම් හොඳයි කියලා හිතනවනම් ඒත් අපේ අප්‍රමාදී පුද්ගලයාට පවුන ඒ නිසා යම්ම කෙනෙක් මේ ලෝකෙදී අහලා කල්පනා කරලා තමන්ට මේ අප්‍රමාදේ ලං කර ගන්නවා නම් ආම සතිය ලබන්න අවශ්‍ය නම් ඒ පුද්ගලයා මේ අප්‍රමාදයේ සූර භාවයේ මත කාම සම්පatti සූර ලෙස ගතියි. ඒ වාගේම ධ්‍යාන ලබන්න අවශ්‍ය නම් ධ්‍යාන මාර්ගයේ යන්න අවශ්‍ය නම් අප්‍රමාදී පුද්ගලයාමයි ධ්‍යාන සප ලබන්නේ භ්‍රම ලෝක උප්පත්තිය වශයෙන් පරලෝක සප වෙනවා. ඒ පුද්ගලයාමයි ඥාන මාර්ගයේ ගමන් කරන්නේ ගමන් කිරීමෙන් ඇත්ත ඇති හැටි දැනගැනීමේ මෙලොව වශයෙන්ම මේ ජීවිතයේ වශයෙන්ම මේ සංකාරයෙන් මිදෙන්නේ අප්‍රමාදී පුද්ගලයාමයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදයේ ඒකෝ ධම්මෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ බණ අහන බණ කියන සෑම කෙනෙකුටම අවිවාදයෙන් පිළිගන්න පුළුවන් මේ අප්‍රමාදී යුතුයි කියන එක. මේ විදිහට යම් කිසි කෙනෙක් අප්‍රමාදී වෙනවා නම් මේ පුද්ගලයා කාම සම්පatti ගරුකර සලකන්නේ නැහැ. ධ්‍යාන සම්පatti ගරුකර සලකන්නේත් නැහැ. නමුත් සත්‍ය මාර්ගයේම තෝරාගෙන කටයුතු කරනවා නම් කොහොමද මේ අප්‍රමාදය එවැනි පුද්ගලයෙකුට පාර කලෙලි කරලා දෙන්නේ? කොහොමද එවැනි පුද්ගලයාට අප්‍රමාදේ නිසා ගමන පහසු වෙන කියන එකයි මේ ධර්ම දේශනා මාලාවේදී අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් විස්තර කරන්නේ. යම් කිසි කෙනෙක් මේ විදිහට අප්‍රමාදී වෙනවනම් මේ අප්‍රමාදී කියන පදය ඇහුවට ජීවිතයට ලං කරගන්න හැටි දන්නේ නැතිනම් ඒක නැවත නැවත බණ ඇහිීමෙන් ඒක ජීවිතයට ලං කරගත්ත ඇත්තන් ආශ්‍රය කිරීමෙන් දැනගන්න. ඒ නිසා අප්‍රමාදයේ ලිහිල් කරලා විස්තර කරනවා නම් කල යුත්තේ කිරීමට ප්‍රමා වෙන්නේ නැහැ. නොකල යුත්තේ නොකිරීමට පමා වෙන්නේ නැහැ. මේකට කියනවා අපි අප්‍රමාදී කියලා. සතිමත් භාවය කියලා. අවදිමත් භාවය. කල යුත්තේ කිරීම વિશે අවදිව ගත කරනවා. නොකල යුත්තේ නොකිරීම વિશે අවදිව ගත කරනවා. මේකට හේතු වෙන්නේ යම් කිසි කෙනෙකුට කල යුත්තේ කිරීම නොකල යුත්තේ කිරීම විශේෂයි අවදි වෙන්න අප්‍රමාදී වෙන්න සතිමත් වෙන්න හේතු වෙන්නේ හොඳද ඒකලොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූල ධර්ම. මේ බුද්ධ ධර්ම ඇතුළු ආගම් ධර්ම කීපයකම මේ මූල ධර්මය උගන්වනවා. හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. මේකට කියනවා භාවනා ජීවහරේදී සම්මස්තකතා ඥාන සමාධි. යම් කිසි කෙනෙක් හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැතේ නරක දේ කළොත් නරක ප්‍රතිඵල ලැබෙන්නේ නැතේ කියලා. මේ කර්මය පිළිබඳව වරදවල වටහා ගන්නවන සම්මෝහයකටපත් වෙනවන අපි කියන එකට කම්ම සම්මෝහය කියලා. මේ පුද්ගලයාට අප්‍රමාදී දියුණු කරන්න බැහැ. මොකද මේ මූලික දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නිසා හොඳ දේ විශේෂ අප්‍රමාද වෙනවා නරක දේ විශේෂ අප්‍රමාද වෙනවා. මේ නිසා කලියුත් නොකරනවා කලියුත් කරනවා නොකලියුත් නොකරනවා නොකලියුත් කරනවා. මේ නිසා අඳුර අවුල මේ පුද්ගලයා අඳුරෙන් අඳුරට යෑම බොහොම ප්‍රකටයි. මොකද මාන බලවේග නිසා වහාම වැරදි දේවල් වලට යොමු කරනවා. උපමාවකට කියනවනම් තමන්ගේ ශරීරයට ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය නොවන්නා වූ ආහාර ගන්නා පුද්ගලයා මොන ආහාර තමන් ඉදිරියටපත් උනත් මේ දේ ගැළපෙනවා මේ දේ හොඳයි සෞඛ්‍ය ඇති කරනවා ශක්තිය ඇති කරනවා කියලා ඒ ආහාර වළඳනවා. වළඳලා කාය ශක්තිය ඇති කරගන්නවා ප්‍රතිශක්තිය ඇති කරගන්නවා හතරකම් කටළු තියෙන ලෙඩ රෝග දැනකට ගියත් ලෙඩ බෝ වෙන්නේ නැතුව ඉන්න තරමට ශරීරය නඩත්තු කරගන්නවා. ඒ මොකද මේ ආහාර සප්පායයි මේ ආහාර අසප්පායයි කියලා දන්නා නිසා. නමුත් නොදන්න කුජලයක් නම් මිහිරි කම නිසා, ලස්සන නිසා, සුවඳ නිසා, විවිධ මති මතාන්තර නිසා Tamante නොගැලපෙන ආහාර වැළඳුවොත් ඒ කුජලයේ ශරීරය ශක්තිය හෝ පිළිහෙනවා. ශරීරය ඇත්තව ප්‍රතිශක්තිය හෝ දියවිලා යනවා. යම් වෙලාවක වසක්ති සංකවනොත් එතනම විශාල ප්‍රතිචාර ඇති කරන ශරීරය. එකක් කියනවා වමනේ යනවා, gadu ගැනෙනවා, නානාත්‍ර ශරීරයේ අප්‍රත්‍ය ලක්ෂණ පහල කරනවා. මේකමයි අපි මේ පාවිච්චි කරන සම්බන්ධ කරගෙන ධර්ම ගැනයි හිත ගැනයි කියනකොට කියන්නේ. අපේ හිතට මේ දේ හොඳයි, මේ දේ නරකයි. මේ හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල. නරක දේ කළොත් නරක ප්‍රතිඵල කියලා දන්න පුද්ගලයා අනන්ත අත්මාන ලෝකයක් අඳුරේ අන්ධ પરම්පරාවක් වගේ මොය හොය හොය හොය තමංග නරක දෙය කරද්දී ඒ නරක දෙය කරගෙන හාත්පසින් දුක් විඳිද්දී අන්දෝන දෙද්දි ලස්සෝනි දෙද්දි මේ සම්මතිකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා හොඳ දේ කිරීමේ අප්‍රමාදී වෙනවා නරක දේ නොකිරීමේ අප්‍රමාදී වෙනවා මේ නිසා මේ පුද්ගලයා භවයේ ආලෝකයක් අතු ගමන් කරන්නේ වාන්. පන්දමක් අතේ අතු ගමන් කරන්නේ වාන්. අනිත් ඇත්තෝ අඳුරේ ගමන් කරනවා. මේ නිසා කම්මස්සකට ඥාන සම්මාදිට්ඨි මට්ටමට අප්‍රමාදයේ ඇති කෙනා මේ මට්ටමට ආනිසංස ලබනවා. මේ තමයි අප්‍රමාදයේ ඕලාරිකම ලාභය. මේ ජීවිතේ වහාම දැක ගන්න පුළුවන්. අහන දකින්නකොට තේරුම් අර ගන්න පුළුවන් ලාභයක් තමයි මේ කළ දේ නොකළ දේ පිළිබඳව කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳව හොඳ දේ නරක දේ පිළිබඳව වෙනකොට දැනගන්න. මේකට අපි කියනවා සම්ම සම්මත කතා ඥාන සම්මාදිට්ඨිය. මේක නොදන්නවනම් ඒකට කියනවා සම්ම සම්මෝහය කියලා. මේ තමයි අප්‍රමාදී අපේ ජීවිතේත් ලං කරගන්න හැටි. මේ නිව බලනකොට ජීවිතයක තියෙනවා චාරිත්‍ර කියලා જાතියක් තියෙනවා වාරිත්‍ර කියලා જાතියක් තියෙනවා. රැකිය යුතු ධර්ම කොටසක් තියෙනවා අපිට. සભ્યත්ව සමාජවල ඒ වගේ වාරිත්‍ර ධර්ම තියෙනවා නොකල යුතු දේවල්. අපි චාරිත්‍ර ධර්ම දැනගෙන කරන්න ඕනේ. එතකොට අපේ වර්තමාන මොහොත පිරිසිදු වෙනවා අනාගතයේ හොඳ කුසල ජව ඉතිරි වෙනවා. වාරිත්‍ර ධර්ම වලින් වර්තින්න ඕනේ. මේව වලකිනවා නම් මේ මොහොතේ වැරද්දක් නොකලා කියලා සන්තෝෂ වෙනවා. අනාගතේ දඬුවම් නැති වෙනවා. තමන්ගේ හිත තමන්ට දෙස් දෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මේ සත්‍යාරිත්‍ර වාරිත්‍ර විශේෂ සූර වෙන්නේ මෙන්න මේ අප්‍රමාදයේ ඇති කියලා. සිතිය සඳහන් කරනවා නම් දාණය දාණේ දීම ගුරුවරයන්ට වැඩි හිටියන්ට සැලකීම චාරිත්‍ර ධර්මයි. මේ විදිහේ යම් කිසි කෙනෙක් අප්‍රමාද වෙනවනම් කළ යුතු වෙලාවට නොකරනවනම් ගරු කරන්නේ නැතිනම් සැහැල්ලුවට සැලකනවනම් අප්‍රමාදී කුතිලේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි සීලය කියන්නේ නොකළ යුතු නොකිරීම. නොකල යුතු නොකිරීමේ අප්‍රමාද වෙනවනම් නොසලකනවනම් ඒ පුද්ගලයාට සමාන දඬුවම් විඳින්න වෙනවා. තමගේ ජීවිතය පිළිබඳ හෝ නිශ්චිත භාවයේ පහළ වෙනවා. මට ලැබිච්ච අවස්ථාවල් වල මම විවිධ මද මාන නිසා අනු බැලුවා, අනු දෙලුවා, තොරක කළා කාමයේ වර්ධය හැසිරුණා, වැරදි වචන පාවිච්චි කරා, මුකද්ද වාරෙන් දුක් කරගත්තා. වැරදි කරගත්තා කියලා තමන් වශයෙන්ම විචිත්ත වෙනවා. එහෙම නැත්නම් සමාජයේ දැනුම් තේරුම් ඇති පඬිතුයන්ගේ බැනුම් අහනවා. බොහෝ මොඩෙක් උනා හොඳයි හොඳයි කියනවා. වරදට අධෙහෙලනේ පාප මිත්‍රය හොඳයි හොඳයි කියනවා. නමුත් පඬිතැත්තෝ දොස් කියනවා. නොකල යුත්තේ නොකිරීම නොදන්නාකම නිසා, සීලය නොරකීම නිසා. ඒ වගේම රටේ ලෝකේ තියෙන නීති දණ්ඩ නීති වලට අහු වෙලා හිරි විලංගු වැටෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයන් මැත්තේ මෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ අපාගත වෙනවා. මේ නිසා සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සහිත පුද්ගලයා නොකල යුත්තේ නොකිරීම વિશે අප්‍රමාදී වෙනවා. මේකෙන් වෙන විදිහට කියනවා නම් මේ දාන දාන ආදී කල යුතු කර්ම කිරීම සහ සීලාදී නොකල යුතු දේවල් නොකිරීම කියන දේ තේරුම් අරගන්න මැත්තෙමද අප්‍රමාදී නම් කරගන්නවන විශාල සැපීපේන ආනිසංස රාශියක් නමුත් මේ පුද්ගලයාට එතනින් එහාට තව සම්මෝහ රාශියක් තියෙනවා මේ සම්මතකතා ඥාන සම්මාදිටියෙන් ඉදිරියට ඇත්තා වූ සම්මාදිටි දිනු කරගන්න. ඒ පිළිබඳව අපි එකින් එක එකින් එක මේ වෙනකොට සාකච්ඡා කරනවා. නම් වශයෙන් කියනවනම් කුච්චිර සම්මාදිටියක් සම්මතකතා සම්මාදිටිය දිනු කරගත්තත් කුච්චිර දුරට සම්මතකතා ඥාන සම්මාදිටියකින් අප්‍රමාදී වුණා. දැනකලියෙත් කිරීමේ කුච්චිර දක්වනවා. නොකලියත් රකින්නේ කොච්චර දක්සක්. නමුත් ඔබට ධර්මයේ කියන්නේ මොකද්ද කියන එක කවදාකවත් වැටහෙන්නේ නැතුව යනවා. මේ විදිහට කියනවා නම් අන්තිමටම සීලවන්තයි. ඒ වගේම අන්තිමටම දාන ආදී කටයුතු කරනවා. නමුත් ධර්ම සම්මෝහය කියන නීගාවට ඉදිරිපත් වෙන සම්මෝහය දුරු කරන්ට වෙන්නම අභ්‍යාස වර්ගයක් තියෙනවා. මේ අභ්‍යාසත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අභ්‍යාසයත් එක ආකාරයකට බලනකොට විශේෂයි. ඒ මොකද මේ සම්මස්සකතා ඥාන සම්මාදීත්‍ය මේ වගේ බණ අහනකොට ඇති වෙන ශ්‍රද්ධාවෙන්ම තමයි තීන්දුව කරගන්න පුළුවන්. හොඳයි මේක ගැළපෙනවා, වටිනවා. මේ තරම් ආනිසංස තියෙනවා. හරියට හොඳ දේ දැනගෙන කනගෙන නරක දේ දැනගෙන කාලා දුක් විඳින කෙනා වගේ කියන ඒක. ශ්‍රද්ධාවෙන්ම තමයි පරෝධන ගන්න පුළුවන්. නමුත් මේ ධම්ම සම්මාදිට්ඨිය, ධම්ම වවත්තාන සම්මාදිට්ඨිය අවදාකවත් තියෙන ශ්‍රද්ධා මට්ටමේ. ඒකට භාවනාව කියන විශේෂ උපක්‍රම විශේෂ ක්‍රම පිළිවෙත් අනුමත කරන්නේ. මේ විදිහට කියනවා ප්‍රත්‍යක්ෂයෙන්ම ලැබෙනවා. ඒ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨි සහිත පුද්ගලයන් අපි බෞද්ධයෝයේ අපි කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨි සහිත බුද්ධලයෝ කියලා විශේෂ සීල ව්‍යාපාර කරගෙන ගියත් නැත්නම් දාන ආදී කටයුතු කරගෙන ගියත් මේ පුද්ගලයෝ භවයේ ඊගාවට ඇත්තව සම්මෝය තමයි ඉදිරියෙන් ඇත්තා උත්තිරය වෙන් කරගන්න දානේ. නමුත් මේ භාවනා කරන ඇත්තු කියන්නේ පූර්ණ කාලීන භාවනා කරන ඇත්තු කියන්නේ අර කියන කම්මස්සකතා ඥාන සම්මාදිට පිළිඅරගෙන ඥාන මාර්ගයේ ඊළඟ පන්තිය ඊළඟ පඩිය ඉදිරියට යන ඇත්තෝ. ඒ ඇත්තෝ අර විදිහට ඥානයේ හැසිරෙන ගමන් සීලේ ආරක්ෂා වෙන ගමන්. තව විදිහට කියනවනම් තමන්ගේ කය කයෙන් සිදුවෙන දුක්චර්ත පිළිබඳ සැලකිලිමත් වෙනවා. වචනයෙන් සිදුවෙන දුක්චර්ත පිළිබඳ සැලකිලිමත් වෙනවා. නමුත් මින් ඉදිරියට ඇත්තා වූ ඊට වඩා සියුම් ධර්ම සම්මෝහය දුරු කර ගැනීම සඳහා ඉන්ද්‍රයන් සංවරයක් පටන් ගන්නවා. මේ කියන්නේ ඇහැට ඕන ඕන දේ දකින, කනට ඕන ඕන දේ ඇහෙන, නාසයට ඕන ඕන දේ ආග්‍රහණය කරන, දිවට ඕන ඕන රස ලබන, ශරීරයට ඕන ඕන පහස ලබන, හිතට ඕන ඕන පිටිපිලි ලබන පරිසරයෙන් වෙන් වෙනවා. වෙන් වෙලා මේ වාගේ අරණ්‍ය වර්ෂයකට ගිහිල්ලා ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, හිතට කියන මේ දේවල් වලට අයාලේ යන්න තියෙන අවස්ථාවල් අඩු කරලා වෙන විදිහට කියනවා නම් ඇහි කටයුතු අඩු කරලා, කනේ කටයුතු අඩු කරලා, නාසයේ කටයුතු අඩු කරලා, දිවේ කටයුතු අඩු කරලා මේ ශරීරයට හිත යොදවනවා. පංචස්කන්ධයේ හිත යොදවන. සලායතනෙට හිත යොදවන. ඒ විදිහට හිත යොදන්න නම් වෙනදා පුරුදු දේවල් බල බල මේ දේ කරන්න බෑ. වෙනදා පුරුදු තාලෙට දේවල් අහහ මේක කරන්න බෑ. නාසයට ආග්‍රහණ දිවට රස විඳින්මින් මේ දේ කරන්න බෑ. ශරීරයට පහස විඳින්මින් කරන්න බෑ. විශේෂයෙන්ම මුල් කාලේ අමාරුයි. ඒ නිසා මුල් කාලේ විශේෂයෙන්ම ඉන්ද්‍රයන් සංවරය ඇති කරගෙන අර සීලයෙන් ඇති කරගත්තා වූ සීල විසුද්ධිය මට දැන් චිත්ත විසුද්ධිය සඳහා හිතට කෙලෙස් වැඩවීම වැදා ගැනීම නතර කිරීමේ වැඩ පිළිවෙලට යොමු වුණොත් ඒ උපක්‍රමයට අපි කියනවා අරමුණකට හිත නැංවීම. එහෙම නැත්නම් සමාධිගත කිරීම කියලා. මේ සඳහා මේ භාවනා කරන ඇත්තෝ කර්මස්ථානාචාර්යවරයෙක් එක්ක හම් වෙලා මූල කර්මස්ථානයක් යොදා ගන්න. තමන්ගේ හිත නිතර පවත්වන්න තැන. මේ මූල කර්මස්ථානයේදම හිත නැවත නැවත නැවත නැවත නම්. මේ නැංවීම හරියටම හිතට අරමුණට හිත එල්ල කිරීම කියන මේ දෙක යෝගාවචරයට දැන් අලුත් අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඉන්දීම හැකිලිම හෝ වේවත් ආස්වාද ප්‍රසවාසයේ හෝ වේවත් හරියට පින්වෙන වේලාවට පින්වීම විශේෂයෙන්ම හිත නැංවීම යෝගාවචරයට අභ්‍යාසයක් වෙනවා. මේ නංවපු හිතේ ඒ පින්වීම දිගීම පැවැත්වීම සඳහා නැවත නැවතත් නැවත නැවතත් පින්වීමටම යෙදවීම මීලාඟටමත් වෙන හැකිලීමටම හිත යෙදවීම ආස්වාද වශයෙන් නම් අතුල් වෙනවා පිට වෙනවා වශයෙන් මේ ආස්වාද ප්‍රසවාසයේම හිත තබා ගැනීම කියන මේ හිත ප්‍රධාන වශයෙන්ම මූල කර්මස්ථානයේ තබා ගැනීම නිසා හිත පිට යෑම අයාලේ යෑම පාලනය වෙන්න පටන් ගන්නවා කන නාසය දිව වශයෙන් අපේ හිත පැහැර ගන්නා අවස්ථාවල් අපිට දැන් වෙනකට වඩා පේන්න පටන් මේ ව්‍යාපාරය විශේෂ කුසල ඡන්දේ ඇත්තා වූ සත්‍ය අප්‍රමාදයේ පිළිබඳ ලොකු ගෞරවයක් ඇත්තා වූ ඇත්තන්ට කැප දෙයක් පුළුවන් දෙයක්. එහෙම නැතුව එදිනෙදා වැඩ කටයුතු කරද්දී කියපු විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවද්දී උද්දීපනය කරද්දී මේ කටයුතු කරන්න බෑ. මේ වෙන විදිහට කියනවනම් සම්මතකතා ඥාන සම්මාදිටිය කොච්චර පහළ වෙලා තිබුණා තීර විදිහට මේ ධම්ම සංගෝය දුරු කරගන්නා විශේෂ උපක්‍රම යොදන්නේ. විශේෂ උපදේශ පිළිපදින්න. ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. මෙනෙහි කරන හිත නැත්නම් හිත අරමුණට කෙලින්ම නැංවීම සූර වෙනවා. ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට අරමුණේ නැංවීම සූර වෙනවා. ඒ කියන්නේ හිත සංවර කිරීමේ පළවෙනි පාඩම පටන් ගන්නවා. මේ සංවර කිරීම පටන් අර ගන්නකොට මේ යෝගාවචර පිළිස දැනනතව හොඳට දන්න විදිහට හිත විවිධ හිතුවක්කාරකම් කරන්න පටන් ගන්නවා. අරමුණේ හිතේ ඉන්නව වෙනුවට විවිධ තැන් වලට දුවනවා. එහෙම නැත්නම් එපා වීම පහළ වෙනවා. මේ විදිහට එකම අරමුණකට දිහා හිත නැංවීමෙන් මොන ආනිසංස ලබන්න පුළුවන්ද? මේකෙන් ඔය කියන විදිහේ ගැඹුරු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට හිතයි අරමුණ යත් වශයෙන්ම එකට හිටිනවා. ඒ හිත ඒ පිළිබඳ කිසිම ප්‍රනීත භාවයක් ගන්නේ නැහැ. ඒක හීන තත්ත්වයට සලකනවා. දැන් ඉතින් අරමුණ එන විදිහෙන් කියනවා පිම්බීම හිතට පේනවා. ඉතින් මොකද? ඉදාට හැකිලිම පේනවා. ඉතින් මොකද? ඒක පිළිබඳව උනන්දු වෙනවා. ඒ පිම්බීමේ හැකිලිමේ ඇත්තා වූ ලක්ෂණ ආකාරය දකින්න උනන්දු වෙනා විදිහට එනුවට හිත කම්මැලි භාවයටපත් වෙනවා. මේ තමයි අප්‍රමාදයේ ක්‍රියාත්මක කරන්න ඕනේ අවස්ථාව ධම්ම සම්මෝහය දුරු කරන්න. මේ වෙලාවේදී යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ ධම්ම සම්මෝහය දුරු කරනවායි කියලා කියන්නේ ධම්ම වවත්තාන ඥාන ආලෝකේ පහළ වෙනවා. ධම්ම වවත්තාන ඥාන ආලෝකේ පහළ වෙනකොට පල්ලවෙනිම ලකුණ තමයි යෝගාවචරය ප්‍රධාන වශයෙන්ම පරියන්කේදී මේක අරමුණ මේක හිත කියලා වෙන් කරගන්න දැනගන්න. මේකට අපි කියනවා මේ සූර වෙච්චාම අපි කියනවා නාම ධර්ම සහ රූප ධර්ම වෙන් කර ගැනීම ඥානය කියලා. මේක පටන් අරගන්නේ බොහෝම මෝලාරික ක්‍රමයක. ගොරෝසු ක්‍රමයක. හින්දෙන වෙලාවේදී හින්දෙන හැටි දන්නවා. හැකිලෙන වෙලාවේදී හැකිලින් බව දන්නවා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට තත්පරයක් දෙකක් නැත්නම් හැකිලින් වාර කීපයක් ඉන්දීම හැකලීම දැකගෙන දැකගෙන යනකොට යෝගාවචර තේරෙනවා වරින් වර හිත පිටියක්. එනත හිත මේ පිළිබඳව කැමැත්ත ඇති කරනවා සමාජ අකමැත්ත ඇති කරනවා. සමාජලාට ඉන්දීම ගොරෝසුට පේනවා සමාජලාට මුරුදුවට පේනවා. මේ මේ වෙනස්කම් දකිනකොට ප්‍රධාන වශයෙන්ම සූර්යාට ඥානවන්තයාට මෙහියතා වූ නාම ධර්ම මේකයි රූප ධර්ම මේකයි කියන එක වෙන් වෙන්න පටන් ගන්නවා. මේ තමයි ධර්මතාවය. යෝගාවචරය මූල කර්මස්ථානයේ මේ දේ පටන් අරගන්න. අරියන්කෙන් මේ දේ පටන් අරගන්න. මේ විදිහට අරගත්තාම ඒත් ඉදිරිපත් වෙන්නා වූ අනෙකුත් අරමුණු විශේෂෙහි ඉන්දීම හැකදීන් බල බල ඉන්නකොට සද්ද ඇහෙනවා. ඇහැට වහගෙන ඉන්න ඇහැට රූප පේනවා. වේදනාවක් ඇති වෙනවා. හිතවිලි පහළ වෙනවා. මේ සෑම දෙයක් විශේෂ අර ඇති කරගත්ත සූරතාවයේ යොදවන්නේ යොදවන්නේ යෝගාවචරයක් තේරෙන්න පටන් අරගන්නවා. ඒතර රූප ධර්මයේ වශයෙන් අරමුණත් නාම ධර්මයේ වශයෙන් ඒ දැන ගන්නවා හිතත් දිගට වැඩ කරනවා. මේ දෙක වෙන් කරන්න බැරි නාම රූප වශයෙන් වෙන් කරන්න බැරි අරමුණක් නැති තරම්. නමුත් මේ සම්මාදිට්ඨිය නැතිනම් ඒ කියන්නේ මේ ධම්මවත්තාන ඥාන සම්මාදිට්ඨිය නැතිනම් අරමුණයි සමනොයි විදිහට කියනවා නම් අරමුණයි රූපයයි බලන හිත කියන නාමය දෙක පටලැවෙනවා. අරමුණ දකින්නවත් එකම අරමුණ මත වේවා අරමුණ මත නොවේවා මේක මම වැඩි කර ගන්න ඕනේ මේක මම අඩු කර ගන්න ඕනේ කියලා අරමුණයි දෙකයි විසදව වෙන්වි වැටෙනවා වෙනුවට අරමුණයි හිතයි පටලැගෙන සිටේ පටලැගෙනකොටම අරමුණෙන් හිත වර්ණ ගැනෙනවා අරමුණ නිසා ද්වේෂ පහල කරගන්න අරමුණ නිසා රාග පහල කරගන්න එහෙම නැත්නම් අරමුණ ඉදිරියේ තියෙන එක තියෙති කල්පනාවට වෙන එකක් වෙනවා මෝහය පහල වෙනවා නමුත් මේ ධම්ම වවස්ථාන ඥාන සම්මාදිට්ඨිය කියන්නේ අන්න ඒ කලකොල භාව නැතුව ඉදිරියටව අරමුණ අරමුණ වගේ නෝත් ඒ දේ බලානින්නා හිත හිත වශයෙන්ම ප්‍රකාශ කරනවා. මේ තමයි මේ ඥානයේ පටන් ගන්න අවස්ථාව. නමුත් මේක විකාශනය වෙලා යනකොට මතුවෙන මතුවෙන ඕනෙම අරමුණක මේ අරමුණට ආවේනික ලක්ෂණ වෙන අවස්ථාව, හැකිලෙන අවස්ථාව වෙන වෙන ලක්ෂණ. ඉන්දීමේ මූල අවස්ථාව අග අවස්ථාවෙන් වෙන වෙන ලක්ෂණ. හැකිලිමේ මුල අවස්ථාව අග අවස්ථාවේ වෙන වෙන ලකුණු විදිහට අරමුණේ විවිධ හැඩතල දැක ගන්න දැක ගන්න මේ අරමුණු පිළිබඳව හිතේ සූර භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ අරමුණු සෑම දෙයකම එකක් නෑර දැක ගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනකොට මේ අරමුණු සෑම දෙයකම සමහර ලකුණු පොදුවට පවතින බවක් දැකෙනවා. ඒ වගේම අරමුණු දැනගන්නා හිත අරමුණු ස්පර්ශ කරන්නා වූ හිත අරමුණේ රසයේ විඳින්නා වූ හිත ආදී විදිහට හිතේ ධර්මතාව විස්තර සහිතව වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට අරමුණ વિશે අප්‍රමාද වෙනවනම් අසුභානේ නැතිනම් ඉස්තර වෙන්නේ නැතිනම් අරමුණත් එක්කම අවදිභාවයේ පවත්වනවනම් යෝගාවචරයට මේ නාම ධර්ම පිළිබඳ විශේෂ භාවයේ විශේෂඥ භාවය. රූප ධර්ම පිළිබඳ විශේෂ භාවය වැඩෙන්න සෑම ක්ෂණයක්ම උදව් මේකට උදව් කරන්නේ අර මුලින් කියපු අරමුණට හිත නැංවීමේ දක්ෂකමත් එනම් ඔබ හිත අරමුණේ වැඩි වේලාවක් පවත්ීමේ දක්ෂකම. නමුත් මේ අවස්ථාවේදී යෝගාචර ප්‍රධාන වශයෙන්ම බාධා කරන්නේ හිත තාම සංවර වෙලා නැති නිසා ප්‍රමා අප්‍රමාදයේ දක්ෂ වෙලා නැති නිසා එපා වීම පහළ වෙනවා. හරියට භාවනාව යද්දිත් එපා වීම පහළ වෙනවා. භාවනාවේ හරියට නොවන වෙලාවට එපා වීම පහළ වෙනවා. නමුත් අප්‍රතිහත වීර්ය ඇති යෝගාවචරයන් සංසාරේ බය දක්නා යෝගාවචරය මේ බව දැනගෙනම අරමුණු රස විශේෂයි දඟලන හිත අරමුණු වෙනස් කිරීමෙන් තමන්ගේ උද්දීපනය වැඩි කරගන්න කැමැති කරන හිත ඉතර කිරීම බොහොම ගැඹුරකට යනකම් යන වෙලාව වෙනකොට යෝගාවචරයට අරමුණු වල ඇත්තා වූ අරමුණේ විශේෂ ලක්ෂණ කිම්බේ මේ විශේෂ ලක්ෂණ හැකිලීමේ විශේෂ ලක්ෂණ ආස්වාදයේ ප්‍රස්වාදයේ සද්දවල රූපවල වේදනාවල හිතවිලි වල වශයෙන් විවිධ තොරතුරු දැක ගන්න දැක ගන්නට මේ සෑම දෙයකටම පොදු වෙච්ච භූත කටයුත්ත මහා භූත ධර්මයේ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව විවිධ මට්ටම් වලින් විවිධ ප්‍රමාණ වලට මිශ්‍ර වෙලා අපිට විවිධ විවිධත්වයක් මේ ලෝකෙ පෙන්වලා දෙනවා. නමුත් අර උන දිගින් දිගටම දිගින් දිගටම බලනකොට පිම්බීමේ අවස්ථාව වැඩගත්තොත් ඒ තුල ඇත්තව උත්සාහ කරන තෙරපෙන ගති. චලන ගති. දෙදරුම් කන ගති. රැලි නගන ගති. නැත්නම් බර ගති, සැහැල්ලු ගති. උණුසුම් ගති, සිසිල් ගති. වැగిරෙන ගති. ආදී වල වෙනස්කම් මිස මේ ධාතු ස්වરૂපයෙන් පිටත් වූ වෙන කිසිම දෙයක් මේක දැක ගන්න බෑ කියලා අර නාම ධර්ම රූප ධර්ම වෙන් කරගෙන එහිම එහිම හිත නැවත නැවත යොදවනකොට මේ තුල විශේෂයෙන්ම රූප ධර්ම වශයෙන් මේ හතර මහා භූතයන්ගේ වැඩ රාජකාරිය විවිධ වෙස්මූණු වලින් විවිධ හැඩතල වලින් විවිධත්වයේ මතු කරන්න හැදුවට ඉවසීමෙන් බලාන ඉන්නවනේ ඒ එන විවිධ විස්මුණු වලට අහු වෙන්නේ නැතුව මත් කරන දේවල් වලට අහු වෙන්නේ නැතුව දිගින් දිගටම දිගින් දිගට භාවනාව ගෙනියනවා නම් ඒ පුද්ගලයාට ඒ රූප ධර්ම ඒ විදිහට මේ ධාතු ක්‍රියාකාරීත්වයක් චක්කු ප්‍රසාදේ වශයෙන් ඇහි ඇති ප්‍රසාද රූප කණේ ඇති ප්‍රසාද රූප ආදී විදිහට මේ රූප ධර්ම රාශියක ඇත්තා වූ වැඩ රාජකාරිය ඉවසිල්ලේ දිගට බලනකොට වැටේ. ඒ වගේ මේ විවිධ මට්ටම් වලදී මේ ධාතු කොටස් ස්පර්ශය ලැබෙන හිත ඒ ධාතු කොටස් ඒ ඒ සම්බන්ධතාව වෙලා තියෙන වෙලාවල් වල ස්පර්ශ ලබන හැටි. එමින් විවිධ වේදනාවල් හිත විඳින හැටි. විවිධ සංඥාවල යනුව ගන්න හැටි. විවිධ ආකාර විදිහට එක ක්ෂණයකින් තව ක්ෂණයකට වෙන්කොට හඳුනා ගන්න හැටි. කියන විදිහට හිතේ ධර්මතාවත් වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට රූප ධර්ම වල විස්තර පරමාර්ථ පැත්තට බල වෙන විදිහට නාම ධර්ම වල විස්තර පරමාර්ථ පැත්තට බල වෙන විදිහට ගත්තාම එකිනෙක අවුල් වෙලා එකිනෙකේ පටලවි යන ස්වරූපේ වෙනුවට මේ දේවල් වල තියෙන සම්බන්ධතාවයන් එකිනෙකට බලපාන ආකාර සාංශුද්ධින් වැටෙන්න පටන් ගන්නවා. මේ අර නාම රූප පරිච්ඡේද වශයෙන් වෙන් කරගත්ත හිත දියුණු වෙනකොට මේකට හේතු සහිතව නාම රූප ධර්ම තේරුම් අරගන්න සප්පච්චේ ඥානෙ නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානෙ වශයෙන් හිත මෝරණ අවස්ථාව. මේතෙන්ට එනකොට අර අප්‍රමාදයේ හොඳ මෝරච්ච අවස්ථාවකටපත් වෙලා තියෙනවා. එහෙම නැතු අප්‍රමාදේ ලාමකන වරින් වර සතිමත් වෙනවා වරින් වර සතිමත් වෙන්නේ නැහැ. වර එක ඉන්ද්‍රිය සංවර කරනවා වර එක ඉන්ද්‍රිය සංවර කරන්නේ නැහැ. ඒ අතරමැද වරින් වර සිල්පදේ කැඩෙනවා වගේ වෙනවනම් අර විදි ගැඹුරකට යන්න බැරි වෙනවා. සත්‍ය පරිකා ඥානයකට යන්න බැරි වෙනවා. ඉතින් ඒක දැනම කරකැවි කරකැවි තියෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය මේ මට්ටමේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන අප්‍රමාදයේ තමයි ජීවිතයේ සලකාගෙන දිනු කරනවනේ මේ විදිහට නාම රූප ධර්ම විස්තර වෙන මේ විස්තර වෙච්ච නාම ධර්ම සහ රූප ධර්ම අතර සම්බන්ධතාවයන් වැටෙනකොට මේ දේවල් වල තේරුම් ගන්න පුළුවන් තත්ත්ව මිසක් තේරුම් ගන්න බැරි බාහිර නවුකාර දෙවියෙක් නැත්තම් සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා හිතෙන්න පටන් ගන්නවා මුලින්ම නාම රූප ධර්ම වෙන් කර කරකොට නම් Taman තුල මේක තුල සතෙක් නෑ පුද්ගලයෙක් නෑ ස්ත්‍රියක් නෑ පුරුෂයෙක් නෑ මේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වය සායිතික ධර්ම ක්‍රියාකාරීත්වය මේ අතර සම්බන්ධතාවයක් දකින්නකොට තමයි ඉපා වෙන්නේ කොහොමද කනගාට හිතෙන්නේ කොහොමද පහනට ආසාව උපදින්නේ කොහොමද හිත අල්ලලා යන්නේ කොහොමද මේ දේවල් දැක ගන්නකොට තේරෙනවා මේ බාහිරයෙන් ඉඳලා ක්‍රියාත්මක කරන දෙවියෙක් නවුකාරයෙක් නෙවෙයි මේ ධර්ම නොදන්න නිසා චිත්‍රේ සම්පූර්ණයෙන්ම නොදැක්ක නිසා අපි මේ පටලවාගෙන වර එක භාවනාවෙන් නැගිටලා යනවා. වර එක භාවනාව හොඳයි කියනවා. වර එක ආරමුණු ප්‍රකට වෙනවා. වර එක අප්‍රකට වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා ආදී විදිහට ඉස්සර වෙලා අරමුණු වලින් මෝහණය වෙන ගතිය අයින් වෙලා දැන් අමෝහය පහළ වෙච්ච පටන් ගන්නවා. අරමුණු එකිනෙක එකිනෙක විශේෂ බලපාන ස්වරූපයේ දකිනකොට ඒක විශාල ධර්ම රසයක් බවට පත් වෙනවා. මේ වෙනකොට වාක්‍යය සාහිත්‍යව නාම ධර්ම රූප ධර්ම වැටෙන්න පටන් ගන්නවා. මේ කියන්නේ අර අප්‍රමාදේ සූරභාවය. වෙන විදිහට කියනවා නම් ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන අරමුණු තියෙද්දි ඒ වෙනස් වෙන වේගයට හා සමානව අරමුණ හිතේ අරමුණට හිත නංවන්න පුළුවන්. වහාම නංවපු තැනින් අරමුණ වෙනස් වුණ ඊගාව අරමුණට කිසිම වෙනසක් නැතුව පසුබෑමක් නැතුව අර සූර භාවයෙන් දැක්වීම පුරුදු වෙනකොට පුරුදු වෙනකොට යෝගාවචරයට මේක ධර්ම රසය වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් භාවනා කරන අතු දන්නා මේ අවස්ථාවට යනකොට ගොඩාක් දේවල් වල ගොඩාක් ධර්මතාවල එකලසක් කියලා කියනවා. එහෙම නැතිනම් මේ විදිහේ විශේෂ දක්ෂතාවය නැති කරගන්න බෑ. කොටිම කියනවා නම් එක තැන නතර කරලා තිබුණු එල්ලේකට දක්ෂ ලෙස වෙඩි තියන්න පුරුදු කරපු වෙදිකාරය පණින පින්මට වෙඩි තියන්න පුරුදු කරනවා වගේ. අනංගේ දක්ෂතාවයේ දියුණු කරන මිසක් සැහැල්ලු කරලා බෑ. අභ්‍යාසය දිනු කරන මිසක සහැල්ලු කරන්න බෑ. භාවනා කරන පැය ගන්න වැඩි කරලා මිසක අඩු කරන්න බෑ. ඒක භාවනාවකදී ගැති වෙන ගැඹුර වැඩි වෙනවා මිසක අඩු වෙලා බෑ. සතිමත් භාවයේ වැඩි වෙනවා මිසක අඩු වෙලා බෑ. එහෙම වෙනවනම් ඉතාමත්ම වේගයෙන් අරමුණු ඇතිවෙමින් නැතිවෙමින් කියෙද්දී හිත නැංවීමද යොදනකොට වහවහ ක්ෂණ ක්ෂණ වශයෙන් හිත අරමුණේ මෙන්නක් අකමැත්ත පහළ වෙන හැටි, එපා වීම පහළ වෙන හැටි, කම්මැලිකම පහළ වෙන හැටි, උනන්දුව පහළ වෙන හැටි දැක ගන්න. මේ කියන්නේ ධර්මදා ධර්මතා පිළිබඳව දැනගන්න අවස්ථාවේ හොඳ දියුණු අවස්ථාවක්. වෙන විදිහට කියනවනේ භාවනාව විපස්සනාවට හිත විපස්සනාට සූදානම් කළ අවස්ථාව. මේ දක්වා කොටස අපි විස්තර කරනවා පූර්ව භාග විපස්සනාව කියලා. මේ විපස්සනාට සූදානම් කරනවා. අන්න එතෙන්ද සූදානම් වුණාට පස්සේ තමයි හිත ඕනෙම අරමුණක් විශ්ේ. අරමුණ පිළිබඳ උපේක්ෂා සහිතව අරමුණ හාත්පසින් දැක ගන්න පුළුවන් දක්ෂතාවයේ ඇති වෙනකොට හිත අපර විපස්සනා කරනවා. අරමුණේ මුලමැද දැක ගන්න පුළුවන්. භවදවත් මේ දක්ෂතාවයේ දිනුකොට කරනකොට අරමුණේ මුලමැදාග හාත්පසින් දැක ගන්නකොට මේ වේගවත් වැඩපිළිවෙල ඉදී අපේ ඥානීය වශයෙන් වටාගන්නේ යෝගාවචරය විපස්සනාට බැසෙනවා. මේ විපස්සනාට බැසට පස්සේ අරමුණ වල ඇත්තා වූ භූත රූපේ ආපෝ තේජෝ වායෝ පඨවි ගති හිතේ ඇත්තා වූ ස්පර්ශයේ වේදනාවේ චේතනාවේ විඥානය දැන ගැනීම ආදී කියන මේ ධර්ම තාමත්ම වේගයෙන් වැඩ කරනවා නමුත් යෝග ආශ්‍රයයට පටලවිල්ල නැතුව මේ වද්දක ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඒ ප්‍රත්‍යක්ෂ කිරීමමයි මේ විපස්සනාවේ කටයුත්තේ කියලා දිගින් දිගට දිගින් දිගට බලනකොට හිතේ විලක්ෂණය කෙරෙහි අනිත්‍ය භාව අනිත්‍ය ලක්ෂණය අනිත්‍යනුපස්සන ඥාන දුක්ඛ ධර්මතාවයේ දුක්ඛ ස්වરૂපේ දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සන ඥාන අනත්ත් භාවයේ අනත්ත් ලක්ෂණය අනත්තානුපස්සන ඥාන වශයෙන් අර ඒ ඒ අරමුණු වල තිබෙන පොදු ලක්ෂණ අයින් කරලා පරමාර්ථ පැත්තට තේරුම් ගැනීම නිසාම සෑම අරමුණකම ඇත්තා වූ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂප වැඩි. මේකට අපි කියනවා ලක්ෂණ ප්‍රතිවේදී කියන්නේ. කොච්චර යෝගාවචරය භාවනාව ඇති මේ විදිහට කියනවා සමාධිය ඇතින් දියුණු වුණත් විපස්සනාට හිත වැටුනේ නැතිනම් මේ ලක්ෂණ සම්මෝහය දිගටම පවතී. ඒ යෝගාවචරය කියනවා මට අනිත්‍ය වැටෙනවා දුක වැටෙනවා අනාත්ම වැටෙනවා කිය. මේ වැටෙන්නේ ආහපු දේවල්. හිතපු දේවල්. අවදානවත් භාවනාවේ නෙවෙයි. භාවනාවේ වෙන්න නම් හිත සමාධියකින් සම්පූර්ණ වෙන්න ඕනේ. මොනම අරමුණක් ආවත් අඛණ්ඩව භාවනාව ගෙනිය ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අරමුණේ ඇත්තා වූ ප්‍රිය අප්‍රිය භාව ධාතු ස්වરૂප අරමුණෙන් ඇති වෙන වේදනාව අරමුණේ ස්පර්ශය විතර දැනෙන හැටි වැටේ. මේ වැටේනවා නම් තමයි ධර්මානුකූලවම භාවනානුරූපවම මේ ත්‍රිලක්ෂණය වැටෙන්න පටන් ගන්නවා. මේක එතකොට විපස්සනාවට යනවා. කොච්චර සමතේ දිනු කළත් කාමදායකවත් ඉබේ විපස්සනා සිද්ධ වෙන්නේ නැහැ. සමතේ සම්පූර්ණ වීමෙන්මයි නැත්නම් අප්‍රමාදය සතිය සුපතිත්ථිත සතිය හුදේට පිළිදි සතියක් වාටපත් වුණාට පස්සේ තමයි සතිපත්තාන සතියක් වාටපත් වුණාට පස්සේ තමයි විපස්සනා පටන් ගන්නේ විපස්සනා පටන් අරගත්තාම අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම අර කියන විදිහට යෝගාවචරය දන්නවයි කියලා හිතාගෙන එහෙම නැත්නම් අහපු දෙයක් බලනකොට සාම සම්මෝහයේ පවතිනවා නමුත් මේ හිතපු දේවල් අහපු දේවල් පැත්තක තියේදී අරමුණේ වේගවත් වැඩ පිළිවෙලක තව තවත් ඇතුළත ගැඹුරට දකිමින් දිගට භාවනාව ගෙනියනවනම් සෑම ඉන්දීමකම සෑම හැකිලීමකම අනිත්‍යතාවය තේරෙන්න පටන් ගන්නවා. ඒ ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍ය ලක්ෂණේ වැටෙනවා. සෑම සතිමත් මොහොතකම අරමුණට හිත නංවන මොහොතක් මොහොතක් පාස මේ අනිත්‍යානුපස්සනා ඥාණය තීව්‍ර වෙනවා. දැඩි භාවයටපත් වෙනවා. මේ විදිහට ලක්ෂණ නැත්නම් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දිගින් දිගට යනකොට යෝගාවචරය තුළ මෙතුආකල් සංසාරේ පුරා පැවතිගෙන ආපු නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව ඒ කියන්නේ මේ මැරෙන්නේ නැති කෙනෙක් දිගට පවතින සැප විඳිය යුතු පුද්ගලයෙක් විතර ඉන්නවා ඒ පුද්ගලයාට සැප දීම තමයි මගේ යුතුයකම කියලා තමන්ම නිතරම සැප පැත්ත හොඳ පැත්ත හොයන ගතිය අනුන්ගේ නොසලකන ගතිය ඒ වාගේම මේ සංසාරේ සැපයක් කියලා දෙයක් තියෙනවය. ඒ සැපය මේ ඉදurang තුලින් ගැනීම තමයි දක්ෂකම නිසා වඩ වඩාත් මේ සුඛය ඇති කර ගැනීම කටයුතු සඳහා ව්‍යාපාර කරන ගතිය. ඒ වාගේම ආත්ම ස්වરૂපය මට පාලනය කරන්න පුළුවන්. මගේ ගෙදර කටයුතු මම පාලනය කරනවා. මම කුටියේ කටයුතු මම පාලනය කරනවා. නැත්තම් මේ ආස, මේ පළව, මේ සැප, මේ දුක මම පාලනය කරනවා මට පුළුවන්. ඉතින් මේ විදිහට තිබුණා නම් මිත්‍යාදිත්‍ය ඒක ඔක්කොම බොල් වෙන්න පටන් ඒක ඔක්කොම දියාර වෙන්න පටන් අරගෙන තේරෙනවා මේක තියෙන්නේ ඒකාකාර ධර්මතාවය. හැම අටවි කොටසක්ම ආපෝ කොටසක්ම තේජෝ කොටසක්ම වායෝ කොටසක්ම ඇති වෙනවද නැති වෙනවද. සෑම ස්පර්ශයක්ම සෑම වේදනාවක්ම සෑම චේතනාවක්ම සෑම විඥානයක්ම වහා ඇති වෙනව වහා නැති වෙනව. මේ தત્ත්වය හැර මේ නිත්‍ය භාවයක් නැහැ. නිත්‍ය තියෙන්නේ ප්‍රවාහය. මේ සංකතිය පවතිනවා. මේ සංතතිය කියලා කියන්නේ වහා ඇති යන දෙයක්ම දුක්ඛ ස්වરૂපයි. නමුත් යෝගාවචරයා මේ දුක්ඛ මේ තා ප්‍රකටව පෙනෙද්දී නොසලී ඉදිරියට යන්නේ මේක තමන්ගේ මන අපිට ඇති වෙච්ච දෙයක්ුත් නෙවෙයි මන අපිට නතර කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මේක ඒක විසින්ම පවතිනවා නැත්නම් පාලනය කරන්න බෑ ආණ්ඩු මට්ටු කරන්න බෑ මගේ වශයෙන් පවත්වන්න බෑ කිනකොට යෝගාචර ලොකු නිදහසක්. මේ ලොකු අශ්ව සිල්ලක් ලැබෙනවා. මේ නිසා අනිත්‍ය දුක් අනාත්ම ධර්ම ඇති වෙනකොට යෝගාවචරයට අර තිබුණු ශරීරය උද යට වම දකුණු ස්ත්‍රී පුරුෂ ආත්ම මේ සංඥා නැති වෙලා හුදු ධර්මතාවයෙම උත්පර්ශ කරගෙන යන්න පුළුවන්. මේ ධර්මය වෙන විදිහට කියනවා නම් මේ ත්‍රිලක්ෂණය උච්චර දක්ෂ විදිහට යෝගාවචරය සූර කරගෙන ගියත් ආම යෝගාවචරය තුළ නිබ්බාන සම්මෝහය පවතිනවා. නිවැරදි කියන්නේ මොකද්ද කියන සම්මෝහය පවතිනවා. එහෙමනම් මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ භාවනා කරන්නේ නැති අය ගැන නිවන පිළිබඳව කොච්චර සම්මෝහ තියෙන පුළුවන්ද? මොකද යෝගාචරය මේ ලක්ෂණ ප්‍රතිවේද ඥානට එනවයි කියන්නේ සම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති කරගන්න. ධම්ම පවත්තාන ඥාන සම්මාදිට්ඨිය ඇති කරගන්න. පච්චේවත්තාන ඥාන සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලක්ෂණ ප්‍රතිවේද ඥාන ඇති කරගන්න. මේ සාම කියනවා නිවන පිළිබඳව සම්මත. ඒ නිසා කොච්චර ත්‍රිලක්ෂණي අවබෝධ වුණත් මේ ත්‍රිලක්ෂණي අවබෝධ වීම සම්පූර්ණ වෙන තාක්කල් නිවන කියන්නේ මේකයි නිවනේ තියෙන සුඛය මෙහෙමයි කියන එක පිළිබඳව තාම තියෙන හිතවිලි රටාවක් විතරයි. අහපු දෙයක් විතරයි. ඒක තාම සත්‍යක්ෂයට වැටලා නැහැ. මේ නිසා යෝගාවචරය ත්‍රිලක්ෂණي යකින් දිනු වෙනකොට දිනු වෙනකොට දිනු වෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ගොරෝසු ගොරෝසු අද්දකීම් සියුම් සියුම් අද්දකීම් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වෙන්න පටන් ගන්නවා. උපමාවකට කියනවනම් මුලින් පින්මින් බලනකොට හොඳට පේනවා. අත තිබ්බත් අහු වෙනවා. නමුත් බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ තෙන්දීම සියුම් සියුම් භාවවලටපත් වෙනවා. හිතත් සංපත් වෙනවනම් එnde එnde එnde සියුම් භාවයටපත් වෙනවා. මේක නොදන්න නිවන පිළිබඳව හැඟීමක් නැතුව නිවන පිළිබඳව ඇත්තව බොරු නිවන පිළිබඳව ඇත්තා වූ මති මතාන්තර නිවන පිළිබඳව ඇත්තා වූ අසාධනගත් දේවල් කල්පනා කරන කෙනෙක් නම් බය වෙනවා. මට නිවන කියලා කියන්නේ ලොකු සැපයක් ලොකු පහසුවක් නමුත් දැන් මේ පින්බිම ඇකිලිම තියා බලාගෙනකොට ඒක නැති වීගෙන යනවා හිතට බය ඇති වෙනවා හිතට කොතන එල්ලිලා ඉන්නද කියලා තැනක් නැතුව යනවා මේ විදිහට හිත කලකොල කරන්න පටන් ගන්නවා නමුත් යෝගාවචරය මේ දෙන උපදේශ ඒකාන්තයෙන්ම මෛත්‍රියෙන් කරුණාවෙන් දෙන උපදේශ මේ උපදේශ පිළිපැදලා තමන්ට ඇති වෙන தত্ত্ব දැනෙන දේ, පේන දේ, හිතෙන දේ කර්මස්ථාන සුද්ධ කරන වෙලාවදී කියන්නේ ඉදිරිපත් වෙනවනේ උත්තර හොයන්න පුළුවන්. නමුත් මේ නොකිය යෝගාවචරයම තීන්දු කරනවනේ නැත්නම් යෝගාවචරය බය වෙලා කර්මස්ථාන විතර විතර කඩා ගන්නවනේ මේ යෝගාවචරයට නිවන පිළිබඳ සම්මෝහය කෙසේ වෙතත් ධර්මවත්හාන ඥානයක් හෝ පත්‍යවත්හාන ඥානයක් හෝ ලබා ගන්න බැරුව යනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල එකින් එක එකින් එකට එnde එnde සියුම් වෙමින් යන එකින් එක එකින් එකකින් ප්‍රතිස්ථාපනය කරමින් ඉදිරියට යන ගමන. ඉදන් නිස්සාරේ ඉදන් පජහත්. ගිහි ගෙදර අපි යම් කිසි දුකක් වින්දනම් අපි ඒ ගිහි ගෙදර සැප මාර්ගයෙන් අර දුක ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ ඒ සැපය උපේක්ෂා මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරගන්නවා. ගිහි ගෙදර දුකක් තිබුණනම් අපි පැවිදි සුඛ දුකේ ඒක ප්‍රතිස්ථාපනය කරගන්නවා. ජී සැපයක් තිබුණා නම් කාම සැපයක් තිබුණා නම් නිස්සරණ සැපෙන් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. ජීවිත උපේක්ෂාවක් තිබුණා නම් මේ අරණ්‍ය සුදේ ජීවිතය ඇති උපේක්ෂාව උපේක්ෂාවේ ප්‍රතිස්ථාපනය කරනවා. මේ විදිහට ගොරෝසු දේ වෙනුවට සියුම් දෙයක් ගෙන ඒමෙන් තමයි අපි ගොරෝසු දේ අතාරින්නේ. මේ විදිහට අරණ්‍යයට ඇවිල්ලා අරමුණ ගොරෝසුට දැනෙන වෙලාවේ ඉඳලා අරමුණ සියුම් භාවයට යනකොට යෝගාවචරය දක්ෂණ නිවන පිළිබඳව නිසි නියමේ අවබෝධයක් සහිත කෙනෙක් නම් එයා සන්තෝෂ වෙනවා. මේ තමයි හැටි. ඕලාරිකව තිබුණ දේ සුතුම වෙනවා. සුතුම දේ සුතුමතර වෙනවා. මේ විදිහට ඉදිරියට යනකොට තමන්ගේ ඉදරන්ට ගොදුරු වෙලා ගන්න පුළුවන් සැප වෙනුවට ඉදරන්ට ගොදුරු නොවන නමුත් සියුම් සුඛයක් එන්න පටන් ගන්නවා. මේ බව කල්පනා වැඩි කෙනාට හිතනා වැඩි කෙනාට මේක කරදරයක්. මේක භාවනාවට බාධාවක්. ඒ නිසා ඒ පුද්ගලයා නිත්‍යම ප්‍රශ්න කරනවා. අරමුණු දිහා බලනකොට අරමුණ නැතිව ඉතින් මම මොකද කරන්නේ? එහෙම නැත්නම් අරමුණු සියුම් වෙනකොට හිත සැක පහල කරනවා. ඒ මොකද මේ තාම නිබ්බාන සම්මෝහය නිසා. නිබ්බාන සම්මෝහය නැති අවස්ථාව කියලා කියන්නේ යෝගාවචරය ක්‍රමක්‍රමයෙන් වේදිත සුඛේ. ඇහැට අහුවෙන, අනට අහුවෙන ගොරෝසු සුඛේ වෙනුවට සියුම් සුඛයකට සූදානම් වෙනවා. මේ නිසා දවසක් මේ නිවන පිළිබඳව දේශනා කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් මාර්ගයේ ස්වාමීන් වහන්සේලාට කරුණු පැහැදිලි කරනවා සානුසුතේ කියලා කියන්නේ වේදිත සුඛයක්. ඇහැට අහු වෙනවා, කනට අහු වෙනවා, නාසයට අහු වෙනවා. නමුත් නිවන කියන්නේ අවේදිත සුඛයක්. ඇහැට අහු වෙන්නේ නැහැ, කනට අහු වෙන්නේ නැහැ, අතට අහු වෙන්නේ නැහැ. මේ විදිහට විස්තර කරගෙන යනකොට අපිට වාගෙම එතන හිටපු ස්වාමීන් වහන්සේ නමකට සැකයක් පහළ වුණා. ප්‍රශ්නයක් අහනවා. අවසර ස්වාමීන් වහන්සේ ඇහැට, අනත නාසයට අහුවෙන සැප තියෙනවා, දුක් තියෙනවා. මේ දෙක තුලින් අපි සැප හොඳයි කියලා පිළිගන්නවා, කුසල ධර්මයක් කියලා පිළිගන්නවා, හොඳ කර්ම විපාකයක් වශයෙන් පිළිගන්නවා. එහෙම තියේදී කිසිම දෙයක් අහුවෙන්නේ නැතිනම් ඇහැට, කනට, නාසයට අහුවෙන්නේ නැතිනම් ඒක කොහොමද සුඛයක් වෙන්නේ කියන්නේ. ඒ මොකද අපි දන්නේ කාම සුඛේ විතරයි. නිවන පිළිබඳව නිසි අවබෝධයට ඉඩ නැහැ. මේ නිසා අපි කාම සුඛේ පිළිබඳ දන්නා දැනුම ඉස්සරකට. ඒ පිළිබඳව ඇති කල්පනා ශක්තිය මෙහෙම කරලා තාවම අත්දකපු නැති ඊට වඩා සූක්ෂම නිවන කල්ලාතෝ තීන්දුව කරන්න ඕනේ. මේ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අයිස්මතුනි මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට අහුවෙන්නේ නැති නිසාමයි නිවන සැපදෙන්නේ. ආවේදිත බව නිසාමයි එළියට සැපදෙන්නේ. මේ භාවනා නොකරපු කෙනෙකුට මේක ප්‍රේලිකා ස්වරූපයක් ඇති වෙනවා. කනට අහුවෙන දේ, ඇහැට අහුවෙන දේ සැප මට්ටම් තියෙනවා. මේ සැප මට්ටම් වැඩි වෙගෙන යනවනම් මේ නිවන කියන්නේ ඒගොල්ලෝ උච්චතර සැපයක් නම් කවුරුත් නිවන ප්‍රාර්ථනා කරා. මුසාරිපුත් ස්වාමීන් වහන්සේ සේනාධිපති ආනන්ද වහන්සේ කියනවා මේ නිවන අවේදිකයි කියලා. එතකොට සැකයක් පහළ වෙනවා. මේ සැකය භාවනා කරන කාටත් මේ නිසා තමයි මේ ධර්ම දේශනා මාර්ගයෙන් පැහැදිලි කරලා දෙන්නේ මේ උපදේශ මාලාවේ වෙන විදිහට කියනවා නම් අරමුණට හිත නියම විදිහට ඉල්ල කරන්න දක්ෂයක්. ඒ අරමුණේීම හිත නැවත නැවතත් යොදවන්න දක්ෂයක් ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා තමන්ගේ වින්දනයේ අත්දැකීම අඩු වෙන හැටි තේරුම් ගන්න. නමුත් ඒක අපේක්ෂා නොකරන්න වෙන විදිහට කියනවා නම් නිත්‍ය සංඥාව වැඩි කෙනා, සුඛ සංඥාව වැඩි කෙනා, ආත්ම සංඥාව වැඩි කෙනා අරමුණු සෑම දෙයක්ම ඊරස වෙනවය, අරමුණු සෑම දෙයක්ම සුකුම වෙනවය, නොපෙනී යනවය කියලා කලබල වෙනවා. ප්‍රපාතයෙන් පල්ලට අදගෙන වැඩි කෙනෙක් වගේ සුලප්පු වෙනවා. ඒ මොකද මේ නිබ්බාන සම්මෝහය නිසා. මේ නිසා මේක තේරුම් අරගන්න කෙටි නිදර්ශනයක් අපි ඉදිරිපත් කරගත්තොත් ලෝකේ හොඳ ධන කුවේරයෙක් කරගත්තොත් ඒ ධන කුවේරයා තමගේ නිගතේ හෝ ඉන්ද යොදා ගන්න තැන ඇහැට හොඳ රූප ගොඩාක් ලං කරගන්න. ඒ තමයි ධන කුවේරයාගේ ගෙදර තියෙන විශේෂය. දකින දකින දේවල් ප්‍රියට ප්‍රිය. ඇහැට ප්‍රිය. ඒ වගේම කනට හොඳ ශබ්ද ඇති කරගන්න විවිධ උපක්‍රම විවිධ යන්ත්‍ර සූත්‍ර ලං කරගන්න. ඒ වගේම නාසයට සුවඳ දිවට ශරීරයේ දිවට රස හොඳ ආහාර ශරීරයට සැප හොඳ යාන වාහන මුතු ඇඳ සංසිද්ධ ඇති කරගන්නවා හිතට නරක දේවල් නොයන ඕන නැති දේවල් අයින් කරගන්න පුළුවන් පාලන තන්ත්‍රයක් ඇති කරගන්නවා මේ විදිහට මේ පුද්ගලයා ජීවිතේ පුරාම මේ ඇහ කන නාස ආදී පිනවමින් ඉන්නකොට පුරා කෝටිපතියන තියෙන ලෙඩක් තමයි නිින්ද යන්නේ බොහොම බයෙන් තමයි ජීවිතය ගත කරන්නේ. නමුත් අපි හිතුව මේ අපි නිකන් හඳගත්ත කෝටිපතියා දවසක හොඳේ තද නිින්දකට වැටෙනවා. මේ තද නිින්දකට වැටිලා නිින්දේ ඉන්න වෙලාවේදී රූප දකින්නෙත් නැහැ. තද නිින්ද. ශබ්ද ඇහෙන්නෙත් නැහැ. නාසයට ආග්‍රහණ විඳින්නෙත් නැහැ. ජීවිත රස විඳින්නෙත් නැහැ. අඩු ගන්න තමයි නිදාගෙන ඉන්න ඇඳේ පහකට හිතට නැහැ. හිත තද නිින්ද භවංගගත වෙයි. මේ gedara හිතන හිතිය අදක්ෂ සේවකෙක් අපි හිතමු හොඳේ කෑමක් හදනවා. කෑම හදලා මේක නිවෙන්න කලින් සීතල වෙන්න කලින් මගේ ස්වාමියාට වළඳවන්න ඕනේ කියලා අර සැපයේ නිදායින කෝටිපතිය ගිහිල්ලා කූද්දවුවොත් මොන වගේ තත්ත්වයක් එයි. සමහර විටක අර සේවකයන් දඬුවම් කරන්න පවා ඉඩ තියෙනවා මේ කෝටිපතිය මොකද මේ සුවබර නිින්ද කැඩුවයි කියන්නේ. නමුත් මේ නිින්දදී ඒ කෝටිපතියේ gedera තියෙන රූප ඉතාම සියුම් නැගුම් දනන රූප එකක්වත් පේන්නේ නැහැ. සද්ද එකක්වත් ඇහෙන්නේ නැහැ. නාසයට ආග්‍රහණ ලැබෙන්නේ නැහැ. දිවට රස ලැබෙන්නේ නැහැ. ඇඟේ පහසක් නැහැ. නමුත් කෝටි ප්‍රතිආයේ සෑම පහසක්ම සැපයක්ම අමතක කරලා අර නිින්දින්නේ නැති නමුත් නිින්ද සුව විඳින වෙලාව. මේ පුද්ගලයාට මේ නිින්දේ තියෙන සැප කොතරද කියනවා තමන්ගේ සුවච සේවකයෙක් ඇවිල්ලා. හොඳ කෑමක් තියෙනවා හොඳ දැකීමක් තියෙනවා, හොඳ ඇහිීමක් තියෙනවා කියලා කෝඩවුවොත් කේන් කියන තරම්. ඒ කියන්නේ නිින්දේදී වේදනාවක් විඳීමක් නැහැ කියන්න බෑ. නමුත් මේ වේදනාව අනේකුත් විඳින්න පුළුවන් වේදනාව බලනකොට සංසන්දනාත්මකව බලනකොට හරිට වැඩිය උතුම් භාවයක් තියෙන බවක් වැටහෙනවා. නමුත් ඇහුවොත් නිින්දදී තියෙන සැප සම කරන්න පුළුවන් මොකේද කියලා කියන්න බෑ. ඒ කියන්න බැරි වුණාට නෑ කියන්නත් බෑ. මේ අනුව බලනකොට තේරෙනවා මේ ඉඳුරන් පිළිබඳව පටන් අරගෙන ඉඳුරන්ගෙන්ම කෙලවර වෙන කාම ලෝකයේ සැප විඳින ඇත්තන්ට හැම මැනීමක්ම හැම කල්පනාවක්ම හැම හිතවිල්ලක්ම පහළ වෙන්නේ ඒ කාමාවචර කොටුව තුල. කොහොමනින්නේ තීන්දුව කරන්නේ මේ කාමාවචර කොටුව ඇතුළේමයි. ඒයින් පරිබාහිර වූ අවේදිත සුඛයක් තියෙනවනම් ඒ පුද්ගලයාට ගෝචර නැතුව යන මේ නිසා ඒ පුද්ගලයා නිවනේ ලකුණු පහළ වෙනකොට සමහර විට බයයි. මොකද බලාපොරොත්තු වෙන්නේ උච්චතර සැපයක්, උච්චතර විඳනයක්, උච්චතර ආශාරයක්. නමුත් නිවනේ තියෙන්නේ අවේදිත සුඛයක්. මේ නිසාම නිවන් දකපු ඇත්තෝ සුසුකං වත නිබ්බාණං සම්මා සම්බුද්ධ දේශිතං අශෝකං විරජං හේමං යථා දුක්ඛං නිරුද්ධති කිය මේ කාම ලෝකේ ඉතේ ඉඳලා හඳ වෙනකම් උපන්දායක මැරෙනකම අන්තිම සැපයි කියලා හිතාගෙන ඒ තුල කාම දැනුම ඇති කරගනිමින් කාම භෝග වඩමින් මෙලොව අධිපතිකම් කරන මෙලොව අධිපතිකමට අයිතිවාසිකම් කියන රණ්ඩු කරන මේ පිරිසට නිවන් ලැබුවා වූ ආර්යයන් වහන්සේලා මතක් කරලා දෙනවා ඔය කාම සැපයන් වලට වඩා වැඩි ඒ කාම වේදිත සුඛයන්ගෙන් වෙන් වූ අන්මුතුම සුඛයක් තියෙනවා. ඒ සුඛයට සුසුඛ කියන අර්ථ වෙන වචනයක් කියන්නේ. ඉස්හාමත්ම සුඛයි. ඔච්චරද කියනවා නම් කාම ලෝකේලා අපන්න පුළුවන් අන්තිම සියුම් සුඛයටත් වැඩිය සියුම්. මේ නිසා සුසුඛං වත නිබ්බාණ නිවනේ කාන්තේම ඉස්හාමත්ම සුඛයි. සම්මා සම්බුද්ධ දේශිකං මේක කතා කරන්න පුළුවන් පළවෙනිම පහළ වෙච්ච මේ ලෝකේ කල්යාණ මිත්‍යා බුදුරජාණන් වහන්සේ. මොකද උන්වහන්සේ වේදිත සුඛයක් වින්දා අවේදිත සුඛයක් වින්දා. මේ නිසා උන්වහන්සේ වේදිත සුඛය ගැනම දැනගෙන වේද සුඛයේම ගැලිලා ගත කරන පුද්ගලයන්ට අවදි කරනවා අප්‍රමාදයේ පහළ කරනවා මේ අවේදිත සුඛය. පිළිබඳව අස්වරවන. ඒ නිසා දේශනාවල් වලින් බුදුරජාණන් වහන්සේගේ මේ නිවන පරිසංයුක්ත දේශනා ඉතාමත්ම ගැඹුරුයි. මේ නිවන අශෝකං අවදාකව ශෝකේ එළවන්නේ නෑ. විරජං රාග ద్వේෂ මොහ කියන රජස් එළවන්නේ නෑ. හේම අවදාකව බයක් ඇති කරන්නේ නෑ. කාමසප ඕනම දෙයක් ඇති කරන කල්පනා කරලා බලන්න. අශෝකං කියන ධර්මයේ කාමේ නෑ. කාම ධර්මයේ ආශ්‍රය කරන් කරන් හැංගිලා අපිට ශෝකය ඇති කරලා දෙනවා. පසුවට හෝ කනගාටු වෙන්න වෙනවා අපේ ජීවිතය අපි නාස්ති කරා ඇහැ වෙනුවෙන්, කට වෙනුවෙන්, නාසය වෙනුවෙන්, දිව වෙනුවෙන්, ශරීරය වෙනුවෙන්, හිත වෙනුවෙන්. ඒ නිසාද හිස්සුනා කියලා ශෝක කරන්න ඕනේ. නමුත් නිවනේ කවදාකවත් අවේදී කිසිදේ කවදාකවත් ඒ ශෝකේ නැහැ. ඒ වාගේම විරජක් අවේදිත සුඛය භාවනාවට හිත යොදන යෝගාවචරය දාන්නවා. අරමුණට හිත නැංගුණා නම් අරමුණේ හිත නැවත නැවත නැංගුණා නම් ඒ හිතේ රාග නැහැ, ඒ හිතේ ද්වේෂය නැහැ, ඒ හිතේ මොහේ නෑ, මදේ නෑ, මානිය නෑ, ඊර්ෂ්‍යාව නෑ. මේ தත්ත්වය කියනවා නම් අරමුණට හිත නැංගුනේ හුදු චිත්ත විසුතියේ. එහෙමනම් කල්පනා කරගන්න ඉතින් එහාට ඇත්තා වූ එක එක විසුද්ධි වෙන්න වෙන්න වෙන්න මේ කෙලෙස් කොතරනම් දුර වෙනවද මේ විදිහට බලනකොට මේ නිවන අවේදේ සුඛේ විරජයි රජස්වලින් තරයි හේම කාම ලෝකේ සැප හොයන ඇත්තෝ ඇහැපින වීමේ අහිංසක සැපයක් විඳිනවා. කනපින වීමේ අහිංසක සැපයක් විඳිනවා. මේ නිසා ඇහැ යම් කිසි මට්ටමකට පිනවීම කාටවත් වළක්වන්න බෑ ඒක මනුස්සයිති වාස්කමක් කියලා අහිංසක භාවය නිසා ඒක ඇත්ත කරගන්නවා. ඒක තමයි අයිතිවාසිකමක් කරගන්නවා කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ කාමයේ පිළිබඳව ඇහැ පිනවීම පිළිබඳව ඉදිරිපත් වෙන මේ ගිහියා මේ පුදුජණයා මේ අන්ධ බාලයා කොයි වෙලාවෙ අර අහිංසකකම ඉක්මවල අසාධාරණයෙන් හෝ මේ කාමසතේ විඳින්න ඕනේ කියලා ගොරෝසු මට්ටමටපත් වෙනවද කියන එක කියන්න බෑ. ඒක බොහොම සූක්ෂමව සිද්ධ වෙන්නේ. යම් වෙලාවක මේ පුද්ගලයා මේ ඇහි සැප විඳින්න ටිකක් අසාධාරණ උනත් කමන්නේ මට මේ සැපේ වීදිය යුතුයි කියලා මෝහ මාර්ගෙ දිගේ ගියොත් තව ටිකකින් හයෙන් අකුසල් කරමින් වචනෙන් අකුසල් කරමින් මේ කාමසතේ විඳිට යාම නිසා රජුන්ගෙන් හෝ දඬුවම් ලබනවා නැත්නම් බලවත් කෙනෙක්ගෙන් හෝ බාහිර කරනවා එහෙම නැත්නම් අපාදුකට හෝපත් වෙනවා. මේ නිසා කාම සැප ඡේම නැහැ. ඒක භයානකයි. ඒක අනුතරට හෙලවන සුළුයි. මේ නමුත් නිවනේ නිවන සැපේ අරමුණක් හිතත් එකට බැඳී කියන මොහොතේ කෙලෙස් නැති අවස්ථාවේ යෝගාවචරය හොඳ ඥානවන්තයෙක්ම කල්පනා වෙනවා. කවදාකවත් ඒ හිත අනුතරකට යොමු කරවන්නේ නැහැ. තමන්ගේ ආදනම දෙදරවන්නේ නැහැ. ඒ වෙනුවට ക്ഷേමේ ලබාගෙන ඒ නිසා නිවන අශෝකං විරජං ക്ഷേමං. යතා දුක්ඛං විරුද්ධති. මේ භාවනා කරනකොට මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම කල්පනා අධික ශක්තිය ඇදී අත්දන්න එන ප්‍රශ්නේ මේ දුක එහෙම නැත්නම් වෙන විදිහට කියනවා තිගැස්ම ආස්වාදේ තමන් තුළින් ගිලිහෙන්න ගිලිහෙන්න මහා බයක් ඇති වෙනවා. නමුත් නිවන පිළිබඳව අදහස ඇති කෙනාට වැටෙනවා භාවනා කරන්නේ මේ සඳහා තමයි. භාවනා කරන්නේ හිතේ ඇත්තා වූ ආස්වාද දුරු කරන්න. හිතස්සන බව අදු කරන්න. අරමුණ ගොරෝසු උනත් සියුමුණ. නිසලී බලාගෙන. ඒ නිසා හැම වෙලාවෙම අරමුණු ගොරෝසුවටම උපෙන්න ඕනේ නෑ. අරමුණ හැම වෙලාවෙම ප්‍රණීතවම පේන්න ඕනේ නෑ. අරමුණ Tamanට හැම වෙලාවෙම අධ්‍යාත්මික වශයෙන්ම පේන්න ඕනේ නෑ. සමීපයේම පේන්න ඕනේ නෑ. වර්තමාන මොහොතේම පේන්න ඕනේ අනාගත අතීත උනත් නිවන පිළිබඳ නියම ආවෝදය ඇති කෙනා අරමුණම අල්ලනවා. අරමුණ හීන උනත් ප්‍රණීත උනත් අල්ලනවා. ළඟ උනත් දුර උනත් අල්ලනවා. ගොරෝසු උනත් සියුම් උනත් අල්ලනවා. මොකද ගොරෝසු දේ සියුම් දේ ප්‍රතිස්ථාපනය කරන වැඩ පිළිවෙලක් තමයි මේ අප්‍රමාදී කියලා දෙන්නේ. ඒ නිසා මේ අප්‍රමාදයේ පුදුමාකාර ගැඹුරක් අතුලාන්තයක් ගැඹුරු කරන දෙයක්. එහෙම නමුත් ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය පහළ වෙන තරමටම අප්‍රමාදයේ දක්ෂ වුණත් සතිපට්ඨාන ධර්මයේ වැඩුණත් සතිය ප්‍රතිස්ථාපනයේ ලැබුණත් අවදාකවත් මේ නිවන පිළිබඳව සම්මෝහය දුරු වෙන්නේ නැහැ. මේ පිළිබඳව විලක්ෂණයේ සූර භාවය ඇති වෙන්නේ නැතිව. යෝගාවචරයට ආහල මේ දේ මෙහෙම වෙන්න පුළුවන් කියලා සිතාමේ ඥාණයෙන් එක පිළි අරගෙන ඒ සඳහම හට ඉති නොකළොත්. එහෙම නොවුනොත් හිත ඉතාම සියුම්මට්ටවටපත් වෙන අරමුණක් එක්ක යෝගාවචරය කලකුල වෙනවා ආයෙත් ගොරෝසු අරමුණක් වෙනකම් බලාගෙන ආයෙ අරමුණු ගොරෝසු වෙච්චාම හිත යොදනවා ආයෙ ඒක සිවුම් වෙන යනකොට ආයෙ කලකොල වෙනවා නිවනට කිට්ටු වේගෙන එනකොට එපා වීම පහළ වෙනකොට නිසරණ අදහස් පහළ වෙනකොට යෝගාවචරය කලකිරෙනවා භාවනා එපා වුණයි කියන බය ඇති වෙනවයි කියන ගැහෙනවයි කියන ඒ මොකද මේ නිවන පිළිබඳ ඇති සම්මෝහය සිවුම් මට්ටමින් හෝ ඉදිරිපත් වෙනකොට තමන්ගේ නිත්‍ය සංඥාව ඉදිරිපත් කරගන්නවා සුඛ සංඥාව ඉදිරිපත් කරගන්නවා ආත්ම සංඥාව ඉදිරිපත් කරගන්නවා මේ නිසා භාවනා කරන ඇත්තෝ මේ නිවන පිළිබඳව නිම්මාන සම්මෝහය පිළිබඳ අහලා පිට සම්මාන පාස්නා